සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ ජීවිතය අපි සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සතර සූපත් කරගන්න ඕනේ ඒ වගේම අපිත් නිවන් දැකලා අනිත්‍යයටත් යහපතක් උදා කරලා දෙන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා දෙන්න ඕනේ. ඒ සඳහායි සමාජ කතිකාවත කියන දින හතරක් තිස්සේ අපේ ආත්මාර්ථය සඳහා අපි සතියේ දවස් හතරක් තිස්සේ ආත්මාර්ථය සඳහා වෙහෙසෙනවා. ආත්මාර්ථය කියලා කියන්නේ ආත්ම අර්ථය සඳහා ඒක වැරදියක් නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ යහපත සඳහා කටයුතු කරනවා. එතකොට ඒ දින හතර එහෙම කටයුතු කරලා එක් දිනයක් සමාජ කතිකාවත කියන මාතෘකාව යටතේ අපි මේ ධර්ම කරුණම සාකච්ඡා කරන්නේ අපි කොහොමද මේ උත්සාහය කවදා හරි සඵල වෙයි අපි හැමෝම උත්සාහ කරොත් මේ ධර්මයේ තුල තියෙන වැදගත් දේ ධර්මයේ තුල තියෙන හරය අපි කොහොමද සමාජයේ මිනිසුන් අතරට අරගෙන යන්නේ කියන එක සාකච්ඡා කරන්නම ඕන. ඇයි? අපි ළඟට ධර්මය ආවේ එහෙම කරුණාව මෛත්‍රියෙන් යුක්ත කල්යාණ මිත්‍රයෝ හිටපු හින්දා. දැන් දින හතරක් තිස්සේ කතා කරපු මේ විතක්ක සංඨාන සූත්‍රයට අදාළ කාරණා අරගෙන බලපුවාම අපිට අපේ ජීවිතය හදාගන්න වෙන මොකුත් ඕන වෙන්නේ නැහැ. ඒව ගැන සාකච්ඡා කරපු දේවල් අපි බලනකොට ඒ ගැන අපිට වෙන මොකුත් ඕනේ ඒ ආකාරයට එන එන අකුසල විතර්කයන් අයින් කරන වැඩපිළිවෙල අපි තුල ජනිත කරගත්තා නම් අපි බොහෝ පාපයන්ගෙන් අතු මිදලා කටයුතු කරනවා. ඒ කියන්නේ ධර්ම දානයේ තියෙන වටිනාකම අපි හොඳට දැනගන්න ඕනේ. ඒ ධර්ම දානයේ තියෙන වටිනාකම අපිට මේ දේ ලැබුණා වාගේම අපිත් මේ දේ අනිත් අයට ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. ඒකේ තියෙන වටිනාකම මේ බලන්න මම මෙහෙම කියන්නම්. අපි කෑමක් ආහාරයක් අපි බත් ටිකක් කාට හරි දුන්නොත් එයාගේ ගින්න නිවෙන්නේ ස්ථිරවමද කොතර වෙලාවකටද? ඒකේ බඩේ තිබ්බ ගින්නක් ඒ ගින්න නිවෙන්නේ ටික වෙලාවකට ඕනනම් පැය 5ක් 6ක් නේද? එහෙනම් පැය 5ක් 6කට ගිනි නිවන එකක් තමයි අපි දීලා තියෙන්නේ. එයාට පිහිට වෙලා දෙන්නේ අපි පැය 5කට 6කට. වතුර ටිකක් දුන්නොත් ඊටත් අඩු කාලයකට නේද? ඇඳුමක් අරන් දුන්නොත් ඒක හොඳයි. ඇඳුම් නැතිව ඇඳුමක් නැතිකමෙන් එයාට රත් වීම දැවීම ඇති වෙනකොට මාස ගාණක් යනකම් මේ ගින්න නිවා ගන්න එයාට පුළුවන්කම තියෙනවා. ඒ වගේ අපි දෙන දේ අනුව ගෙයක් හදලා දුන්නොත් ජීවිත කාලෙටම වගේ යාට ගියක් නැති හින්දා තියෙන පීඩාව අයින් කරන්න පුළුවන්. එහෙනම් දෙන දේ වටිනාකම මත එයාගේ ගිනි නිවෙන එයාට සතුටෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් අපි උදා කරලා දුන්නා නම් ඒක නේද පරිත්‍යාගයේ තියෙන වටිනාකම. හොඳයි. සසර විඳින්න තියෙන මහා දුක් ගිනි වර්ගයක් තියෙනවා අපිට අපි මෙහෙම හිටියට සමහරට හරකෙක් වෙලා බල්ලෙක් වෙලා මීයෙක් වෙලා කුකුලෙක් වෙලා නරියෙක් වෙලා ප්‍රේතෙක් භූතයෙක් මලයක් එක් වෙලා නේද? විඳින්න තියෙනවා බොහෝ වශයෙන් දුක් විඳින්න තියෙනවා මෙහි පව් සිද්ධ කරගන්න අයට. ඒක පොලියත් එක්ක විඳින්න තියෙනවා වැඩිපුරත් එක්ක විඳින්න තියෙනවා. එතකොට එවැනි අනාගතයේ විඳින්න තියෙන බොහෝ අධිකතර දුක්ඛන්දරාවක් නැති වෙනව නේද කෙනෙකුට ධර්මය දුන්නා. එහෙනම් සබ්බදානං ධම්මදානං ගිනාති කියන්නේ ඇයි? නේද? හැම දාණයටම වැඩිය ධර්ම දාණය වටිනවා කියන්නේ ඇයි? ඉතින් අද මේ පින්වන්ත අයටත් පුළුවන් අදහසක් ඇති කරගන්න අපි මේ කරන්නේ විශාල ධර්ම දානයක් මේ බණ පදය මේ අපි අද කියන බණ ටික කී දෙනෙක් නම් අහනවද නේද? අපි මේ අනුග්‍රහය දක්වලා කරන වැඩේ ලෝකෙම ඉන්න බෞද්ධ මේ බණ අහනවා. අද දවස් ඇතුළත අන්තර්ජාලයෙන් විතරක් සාමාන්‍යයෙන් 1000ක් විතර මේ බණ අහනවා. එතකොට අනිත් මේ මාධ්‍යයෙන් කොච්චර ප්‍රමාණයක් අහනවද බලන්න. එතකොට මේ ඇත්තෝ විශාල පුණ්‍ය කර්මය සිද්ධ කරගන්නවා මේකට අනුග්‍රහය දක්වනවා. මේ කතාව නෙවෙයි මට අවශ්‍ය කරන්නේ ඒක මම මතක් වෙච්ච හින්දා මේ අත්තන්ගේ සන්තෝෂය සඳහා තමයි මේ කිව්වේ. ඒක නෙවෙයි අවශ්‍ය කරන්නේ. ඇත්තටම කෙනෙක්ව අපි ධර්මයේ පිහිටවෙවොත් අම්මා තාත්තා විඳපු දුක්ඛන්දරාව අපිව හදන්න ණය ගෙවන්න පුළුවන් එකම ක්‍රමය ධර්මයේ පිහිටවන එක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අම්මා තාත්තගේ ණය ගෙවන්න පුළුවන් එකම ක්‍රමය ඒක කියලා. එහෙනම් කෙනෙක්ව ධර්මයේ පිහිටවන එක මහා ආනිසංස මහා ආනිසංශයක් තියෙන දෙයක්. ඒකයි අපි මේ සාකච්ඡා කරන්නේ කොහොමද අපි කෙනෙක්ව කෙනෙක්ව ක්‍රමානුකූලව ධර්ම පැත්තට යොමු කරගන්නේ කියන එක සතියකට සැරයක් මේ සාකච්ඡා කරන්නේ. අපි කොහොමද මේ ධර්මය සමාජගත කරගන්නේ කියලා. සමාජයේ මිනිසුන්ගේ චිත්තසංතාන තුළ අඩුම තරමේ හරි තාමත් වැඩි දෙනෙක්ගේ නැහැ මේ සිත මෙල්ල කරලා පාවිච්චි කරන්න පුළුවන් කියලා අදහස. හරිද? සිත සකස් කරන්න ඕනේ කියන අදහස තාමත් තාම නැහැ. එදා එදා දවසට හිතෙන හිතෙන හිතෙන විදිහට ජීවත් වෙන ගතිය නායකත්වයන් තුල ඉඳන්ම පහළ දක්වාම තියෙනවද නැද්ද? මොකද්ද හිතෙන්නේ හිතන දේ කරනවා. මොකද්ද හිතෙන්නේ ඒක කරනවා. නේද? ඉතින් අන්තිමට මොකද වෙන්නේ? ඒ පැත්තම ඉවරයි. ගෙදර ඉන්න තාත්තා කෙනෙක් හිතන හිතන දේ කරන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඒ ළමයිත් ඉවරයි, බිරිඳත් ඉවරයි, දෙමව්පියොත් ඉවරයි, ගේත් ඉවරයි අන්තිමට. නේද? හිතෙන හිතෙන දේ කරන්න ගත්තා. නෑ. හරි දේ මොකක්ද කියලා හොයලා බලලා නේද? යහපත් දේ මොකක්ද කියලා හොයලා බලලා ඒ යහපත් දේ කෙරෙන විදිහට අපේ හිත හදන්න ඕනේ. යහපත් දේ කෙරෙන විදිහට අපේ හිත හදන්න ඕනේ. යහපත් දේ කෙරෙන විදිහට මම තුන් සැරයක් වොන්න මගේ අතින් කියවන එක. යහපත් දේ කෙරෙන විදිහට අපේ හිත හදන්න ඕනේ. එහෙනම් මේ සමාජයේ මිනිස්සු හිත හදනවා කියලා එකක් තියෙනවා කියලා දන්නේවා. දන්නේවත් නැති බහුතරයක් ඉන්නවා. එහෙනම් ඒ කියන්නේ ඇයි සමාජයේ කතාවක් නැහැ මේ පිළිබඳ. කය අසනීප වෙනකොට කය සනීප කරගන්න ඕනේ කියලා කතාවක් තියෙනවනේ. ඒක කවුරුත් දන්නවනේ. අසනීප වෙනකොටම කවුරුත් කියන්නේ යන්න යන්න ගිහිලා බෙහෙත් ගන්න ඕක අඩු කරගන්න ඕක රිදිරිදි ඉන්න ඕනේ නෑ. රිදිරිදි ඉන්න ඕනේ නෑ. එහෙම කතිකාවතක්. ඒකට කියනවා කතිකාවතක් තියෙනවා දෙන්න දෙන්න අතර කතාවක් තියෙනවා. සම්මතයක් තියෙනවා. අහවල් දොස්තර ළඟට ගියොත් වැඩියෙන් හොඳයි. අහවල් කෙනා ළඟට ගියොත් වැඩියෙන් හොඳයි. නේද? අහවල් බෙහෙත් જાතිය ගත්තොත් ඔක අඩු වෙනවා. එහෙනම් කතිකාවතක් තියෙනවා අපි අතරේ. නමුත් සිත සකස් කරගන්න පුළුවන් සිත සකස් කරගත යුතුය. ඒක අපිට ඕන හැටියට භාවිතා කරන්න පුළුවන් මේ ලෞකික ජීවිතයට කියලා. නේද? ලෞකික ජීවිතයේ කරන සාර්ථක කරගන්න කරන හැම අංගයකදීම හිත සකස් කර ගැනීමක් ඕනද නැද්ද? නේද? ඇයි විභාගයක් කරනවා කියන්නේ කොහෙන්ද මූලික වෙන්නේ මොකද්ද? සිත පාඩම් වලට මූලික වෙන්නේ සිත. එතන පැය තුනක් ගිහිල්ලා පැය තුනක් ඇතුළත ළමයෙක් ගන්න. තමන් අවුරුද්දෙම කරපු සියලු දේ ඒ විෂයට අදාළව අවුරුද්දෙම කරපු සියලු දේ වමාරන්න ඕන නේද? පැය තුනක් ඇතුළත. නේද? ඒ වෙලාවේ යාගේ මානසිකත්වය අනුව තමයි ඔක්කොම තීරණය වෙන්නේ. ඉතින් සමහර ඉතා දක්ෂ පාසලේ ඉතා දක්ෂ වින්න සමහර ළමයින්ට විභාගෙදී හොඳ ප්‍රතිඵල එන්නේ නැති අවස්ථා තියෙන්නේ. එයා බය වෙනවා. හරිද? ගුරුවරුන්ට පුදුම හිතෙනවා මොකද ඒ කියලා. ඒ කියන්නේ මේ වෙලාව එයාගේ දක්ෂතාවයේ ඒ වෙලාව ඇතුළත පෙන්න ගන්න බැරි වෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය දෙයක් බලන්නකො හොඳට කතාවල් ගීත එහෙම පුරුදු වෙලා ගිහිල්ලා වේදිකාව නැග්ගත්තාම මොකද වෙන්නේ? පුරුදු වෙච්ච විදිහට බැරි වෙන එහෙනම් විභාගයකදී ළමයි බය වෙනවා කියන කහන්න දෙයක්ද? නේද අපි ඉතින් ඇවිල්ලා බලනවා මේ ළමයට කොච්චරවත් පාඩම් කරන්න කිව්වා මෙයා පාඩම් කරලා ඉතින් අල්ලමයටම දොස් කියනවා අන්තිමට මොකද මේක ඉතින් ඒ වගේ බොහෝ කාරණා කාරණා තියෙනවා පින්නත් මේ හිතන්න සිත සකස් කරගන්න ඕනේ කියලා හැම ලෞකික අරමුණක්ම සාක්ෂාත් කරගන්නත් ළඟා කරගන්න ඒ ලෞකික අරමුණු වලට යන්න පවා හිතේ ශක්තිය ඕන වෙනවා. ඒකින්ද අපි සමාජ කතිකාවතක් විදිහට මේක ඇති වෙන්න ඕනේ. මේක ඇති වෙන්න ඕනේ හිත හදාන වැඩපිළිවෙලක් ධර්මයේ තුල තියෙනවා හදාගත්තොත් හිත හදාගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ඕනම ඉලක්කයකට යන්න පුළුවන් කියලා දැන් ක්‍රීඩා තරඟ වලින් ජය ගන්න ලොකු ක්‍රීඩා තරඟ වලට සම්බන්ධ වෙන අය ඒ සම්බන්ධ වෙන දරුවෝ ගැන දෙමාපියෝ ඒ දරුවෝ ගැන ක්‍රීඩාවකින් එයාව ඉස්සරහට අරන් යන්න හදනවා නම් හැම පැත්තක්ම හොයලා බලනවා එයාට හොඳ පුහුණුකාරයෙක් වෙලා බලනවා ඊට අමතරව එයාගේ කෑම බීම නේද ඒ හැමදේම හොයලා බලලා සෞඛ්‍ය හැම පැත්තම හොයලා බලලා එයාට තරංගයෙන් ඉහළම ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් විදිහට හැම පැත්තක්ම සකස් කරනවා. එහෙනම් ජීවිතයක් සකස් කරන්න උත්සාහ කරන දෙමව්පියෝ විභාගයකින් ජය ගන්න ළමයා කයෙන්ද කරන්නේ ඔක්කොම? නෑ වැඩිපුර කෙරෙන්නේ හිතෙන්. එයාට අදිෂ්ඨාන ශක්තිය ඕනද නැද්ද? සීය ඕනද නැද්ද? වීරිය ඕනද නැද්ද? ඉවසීම ඕනද නැද්ද? නේද? තැනට සුදුසු නුවණ ඕනද නැද්ද? එහෙනම් මේ හැමදේම වර්ධනය කරන්න අපි මොන හරි කරාද? නේද? අදිෂ්ඨානය ඕනේ, සිහිය ඕනේ, වීර්යය ඕනේ, තන්දසුසු නුවණ ඕනේ නේද? හ්ම් ඒ වගේ බොහෝ දේවල් ඕන වෙනවා. ඒකාග්‍රතාවයක් ඕන, හිත විසිරෙන්නේ නැති වෙන්න ඕනේ, කම්මැලිකම් නැති වෙන්න ඕනේ. ඒවා ඔක්කොම තියෙන්නේ හිතේ ඇති වෙන ඒවා. එහෙනම් ඒවා නැති කරගන්න අපි ඒවා නැති කරගන්න අපේ ළමයාගේ හිත සකස් කරන්න මම මොනවාරි කරාද? කරාට නෑ ඒකට හරියටම අවධානය යොමු කළා මොකක්වත් කරේ නෑ නොකර ළමයා මෙහෙම දක්ෂ නම් කරොත් කොහොමද තියෙද නේද මේ දේ නොකර ළමයාගේ මෙවැනි දක්ෂතාවයක් තිබේ නම් මේ දේ කරොත් කොහොම තියෙද කියලා බලන්න ඕනේ තේරුම් ගන්න ඕනේ හරි එහෙනම් අපිට තියෙනවා පින්නත් මේ කල යුතු බොහෝ දෙයක් මේ සමාජය තුළ අපිට තරම් ලාභයක් ලැබිලා නැහැ වෙන කිසිදු જાතියකට කිසිදු જાතියකට අපිට තරම් ලාභයක් ලැබෙලා නැහැ. අපි ඔය දොහොත් මුදුන් දීලා වන්දනා කරන්නේ හ්ම් අපි ගිහිල්ලා කප්පුක් පලන් දන්නේ අපි ගිහිල්ලා නොයේකුත් පූජාවන් කරන්නේ නේද මේ ධර්මයේ දේශනා කරපු ශාස්ත්‍රයන් වහන්සේට ඒක මතක් වෙනවද දන්නේ අඩුම ගානේ පූජාවල් කරද්දී කියලා සමහර අයට ඒකවත් මතක් වෙන්නේ නැහැ. මොකද ඒ කරන්නම් වාලේ ඔහේ කරගෙන යන ස්වභාවයක් තමයි තියෙන්නේ. කරන්නම් වාලේ ඔහේ කරගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒකවත් අඩුම ගානේ ගැඹුරින් මතක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට ලැබිලා තියෙන මේ ධර්මය අපි භාවිතයට ගන්නේ නැතුව හංගගෙන තියාගෙන ඉන්නවා කියලා කියන්නේ ඒවා පොත්පත්වල තියලා අපේ ජීවිතයට එකතු කරගන්නේ නැහැ කියලා කියන්නේ ගේ මැද තියෙන නිදානයකට මල් පහන් තියතිය ඉන්නවා වාගේ තාත්තා කෙනෙක් අපිට නිදානයක් ගෙනත් දීලා තියෙනවා කියලා හිතන්න. තාත්තා මියදුනේ මේ නිදානයක් මෙන්න මෙතන තියෙනවා ඒක අරගෙන ජීවත් වෙන්න කියලා. අපි හැම තැනම හම්බ කරන්න යනවා. නිදානේ ගන්නෑ. නිදානේ පහනක් තියෙනවා. වැඩක් හරියට දුක් විඳිනවා. ඒ වගේ අපේ ඇතුළාන්තයෙන් උපදවාගත හැකි සතුට උපදවා ගන්න පුළුවන්කම තියෙද්දි අපි මොකද කරන්නේ? බාහිර සතුටට බාහිර වස්තුන්ගෙන් සතුට හොයනවා. නිදානේ පාද ගන්නෙ නැහැ. ඉතින් ඒකින්ද අපි ඇත්තටම අපි අපි ගැන මේ තියෙන වටිනා නිදානයක් වගේ තියෙන මේ ධර්මය ගැන අපිට දැඩි අදහසක් තියෙන්න ඕනේ. ඒක පිළිබඳව ඒකෙන් ගත හැකි මහා ප්‍රයෝජනීය පිළිබඳව නිබඳව নিরතුරු අපේ අතර කතිකාවතක් හැදෙන්න ඕනේ. ඒක කරන්න තනියම බෑ මට. ඒක කරන්න මොකද කරන්න ඕනේ? මට කළ හැකි උපරිමය මේ කරමින් ඉන්නේ. ඒ තමයි ධර්මයේ තුල තියෙන වටිනාකම මම දැක්කා. නේද? දැක්කට පස්සේ මමත් ඒක තුලින් ප්‍රයෝජන අරගෙන ජීවිතේ පුළුවන් හැටියකට හිතපු ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරගෙන නේද? මගේ යහපත ඇති කරගන්න ගමන් මම මොකද කරන්නේ? නේද? අනිත් අයගේ යහපත ඇතිකරන්න අවශ්‍ය කරන හුඟක් දේවල් කරමින් ඉන්නවා. ඒක අපි පැවිදි වෙන්න ඉස්සෙල්ලා කාලේ ඉඳන් සිද්ධ කරා. මම අහන්නේ අපිට බැයිද අපි මේ ගිහි ඇත්තන්ට උපාසක උපාසිකාවන්ටත් මේ ධර්මය පිළිබඳව තියෙන මේ වටිනාකම සමාජ කතිකාවතක් බවට පත් කරන්න වැඩ කරන්න බැයිද දන්නේ එහෙම වැඩ කරන්න අමාරුද දන්නේ අපිට හරියට වැඩ තියෙනවනේ අපිට කාර්යාලයේ වැඩ තියෙනවා අපිට ගෙදර වැඩ තියෙනවා ළමයින්ගේ වැඩ තියෙනවා ඔව් ඔක්කොම තියාගෙනමයි මේ දේ කරන්න ඕන කාර්යාලයෙන් අයින් වුණොත් මේක කරන්න බෑ කාර්යාලේ පණිවිඩය දෙන්නේ කොහොමද? නේද? ගෙදරින් අයින් වුණොත් ගෙදර කට්ටියට මේ පණිවිඩය දෙන්න බෑනේ. එහෙනම් ගෙදරට කාර්යාලයට ගමට මේ පණිවිඩය අපි දෙන්නේ කොහොමද? ආම්දුරගේ බණක් අරන් ගින් දානවා. එහෙමද? ඊට වැඩිය නේද මම හැමදාම මතක් කරනවා ඊට වැඩිය අති සාර්ථක ක්‍රමයක් තියෙනවා ගෙදරට දෙන්න මේ පණිවිඩය. ඊට වැඩිය ගොඩාක් සාර්ථක ක්‍රමයක් තියෙනවා ගමට දෙන්න මේ පණිවිඩය. කාර්යාලයට දෙන්න මේ පණිවිඩේ ඉතාම සාර්ථක ක්‍රමයක් තියෙනවා. මම මේ අත්තගෙන් මෙහෙම අහන්නම්. මම දඟල දඟල ඇවිල්ලා මේ ආයෙ ඉස්සරහට බොහෝ බණ කෙනෙක් හිතන්න. හරි මේ අර තේරෙනවා මම ඇවිදිනකොට කතා කරනකොට හිනා වෙනකොට මේ කට්ටිය ආශ්‍රය කරනකොට තේරෙනවා බණ කිව්වට නම් වැඩ නැහැ වගේ. එහෙම එහෙම වෙනවා කියලා හිතන්න. එහෙම මගෙන්ද මම ඉතින් එහෙම ඉඳගෙන ගොඩාක් අවවාද කරනවා කට්ටියට. එක භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා බණ පදයක්වත් කියන්නේ හැබැයි මේ අතෝ දකිනවා හරිම සීලවන්තයි, ගුණවන්තයි, කතා කරොත් වැක්කිරන වගේ මීපැණි වගේ වචන. නැත් හරි කරුණාවන්තයි. ඉතින් වැඩි බණක් කියන්නේ නැහැ. පිළිවෙත් ආරක්ෂා කරගෙන ඉන්නවා දකිනවා. මේ දෙනමගෙන් කවුරු හින්දාද වැඩි ශ්‍රද්ධාවක් උපදින්නේ වැඩි හැඟීමක් උපදින්නේ අර දෙවණියට කිව්ව නේද නිහඬව හිටියත් බණක් ඇහුවා වගේ උන්වහන්සේගේ ඒ ප්‍රතිපත්ති ජීවිතය නේද එහෙනම් උන්වහන්සේ මොකද්ද අරගෙන ගිහිලා තියෙන ප්‍රතිපත්තිය අවවාදයට වැඩිය ආදර්ශයේ උතුම් කියන තැන ඉඳගෙන කටයුතු කරලා තියෙන්නේ. දන්නවද? අපේ ගෙදරත් ඔය ටිකමයි කියලා. හා හොඳට උත්තර දුන්නනේ අරකට. දැන් හැරෙන්න අපේ පැත්තට. හරි. අපේ ගෙදර කොහොමද මගේ ජීවිතේ මම හරවලා පෙන්නුවොත් ලොකු වෙනස්කම් සහිත ජීවිතයක් බවට පත් කරලා අන් අයගේ කිසි දෙයකට කිපෙන්නේ නැති සාර්ථක විසඳුම් හැම වෙලෙම ගන්න. ඒ කියන්නේ සාධාරණ උත්තර ලබා දෙන. අනිත් අය වගේ බොළඳ වෙන්නේ නැති නිබඳව රූපවාහිනිය ළඟට වෙලා ඉන්නේ නැති නිබඳව ෆෝන් එකෙන් නේද ෆෝන් එකට වහල් වෙලා ඉන්නේ නැති කතා කරනකොට කැත වචන නිකන් අර තරහ ගියාම නේද අනිත් අය හිරිවට්ටන වචන කතා කරන්නේ නැති වෙන අයට තරහ ගියාම බොහොම සාන්තව ඒක විසඳලා දාන්න උත්සාහ කරන අනිත් අය පොඩි ළමයි වගේ වැඩිහිටියෙක් වගේ හැමෝටම උපදෙස් දෙන මට්ටමකට අපේ මනස සකස් කරගත්තොත් දැන් අන්න එදාට ගෙදර කට්ටිය කියනවා මම හැමදාම මතක් කරනවා අම්මා නම් මාරයි කියනවා තාත්තා නම් මාරයි කියනවා හරිද ඇයි මෙයා බලන්නකෝ මෙයා නිදාගන්නෙත් නෑ වැඩිය මෙයා වැඩිය එහෙම එහෙම අනවශ්‍ය දේවල් කතා කරන්නේත් නෑ සන්තෝෂයෙන්ම ඉන්නවා තීරණයක් ගත්තොත් හරිම සාර්ථකයි නේද ටීවී එකට ඇබ්බැහි වෙලත් නෑ ෆෝන් එකට ඇබ්බැහි වෙලත් නෑ අපිට හිතා ගන්න බෑ මේ චරිතේ අන්න බුදුහාමුදුරන්ට කරන ගෞරවය. බෞද්ධයෙක් විදිහට අනිත් අය අතින් කියවෙන්න ඕනේ මෙයා නම් හරිම දක්ෂයි හරිම හරිම හොඳයි හරිම ඉවසිලිවන්තයි හරිම නැනවන්තයි හරිම වීරියවන්තයි මේ වගේ ආශ්‍රය කරනකොටත් මට හරිම සතුටුයි කියලා අනිත් අයගෙන් කියවෙන්න ඕනේ. ඇයි කාටවත් දුක් අඳිනවා කියන්නේ නැහැ දුක් අඳිනවා තියෙනවන තරම්. අනිත් අය දුක් අඳෝනා කියන ඒවා වගේ දෙගුණයක් Tamanට තියෙනවා. හැබැයි කවුරු හරි ආවට කියවන්නේ නැහැ ඕක. ඒ කට්ටිය හොයාගන්න ඒ කට්ටිය බලන හොඳට. මම මේ මගේ මහමේරු පර්වතය වගේ හිතාගෙන මෙයාට ඒ වගේ තුන් ගුණයක් කියලා තියෙනවා. අර බලන්න සන්තෝෂයෙන් ඉන්නේ. නේද? ඈ කෑ ගහගෙන එන අය බලනවා අර යාගේ තත්ත්වය දිහා. බලනකොට එයාට ඊට වඩා ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මෙයා සද්ද නැතුව බොහොම උපේක්ෂාවෙන් එයා දරාගෙන ඉන්න දිහා දැක්කහම අනිත් අය කඩාගෙන වැටෙනවා. ඔන්න කතිකාවත පටන් ගන්න විදිය මම හැමදාම මතක් කරනවා හැබැයි. සමාජයට පණිවිඩය දිය යුත්තේ තමන් ඉතාමත්ම ආදර සම්පන්න. ඉතින් දැන් කියයි හාමුදුරනේ ඉතින් ඕක ඇත්තකින් ඕක කරන්නේ කොහොමද? ඔබ හන්දර පුළුවන් අපිට පුළුවන් නේද? අපිට පොඩ්ඩක් අන්තරාය යනවා. අපිට පොඩ්ඩක් අන් කලකිරෙනවා. අපිට පොඩ්ඩක් අන් ඇඬෙනවා. නේද? අපි පොඩ්ඩක් අන් කෝලම් වෙනවා. නේද? මතකයිනේ මම කියන වචනේ හැමදාම මොකද්ද? කෝලමක් වගේ. මොකද ඇකෝලා මැරෙන්න මැරෙන්න තියෙන මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් එක නේද අඬනවා එකතු වෙලා. එහෙම එහෙ වුණා කියලා අඬනවා කොහොමවත් වෙනස් වෙන්න තියෙන දේවල් ඒ ගැන ඒ වගේ අපේ ජීවිතේ අපි මහා අභාග්‍ය සම්පන්න ඉරමකට පත් කරගෙන තියෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැතුව තමන් පෞරුෂයක් ඇති කරගන්න නම් මේ ක්‍රමවේද ඕනේ. හරිද? පාවිච්චි කරන්න ඕනේ. බලන්න විතක්ක සංඨාන සූත්‍රයේ තියෙන ක්‍රමවේද ගැන අපි දැන් මම ආයෙ මතක් කරන්න යන්නේ. හ්ම්. අකුසලයක් වෙනකොට දැන් ඒවා දවස් ගානක් තිස්සේ ඊයේ සාකච්ඡාව පෙරේද ගරුණේ ස්වාමීන් වහන්සේත් එක්ක තිබ්බ සාකච්ඡාව ඊට ඉස්සෙල්ලා තිබ්බ ධර්මදේශනා දෙක ඒවා අපි අහලායි දැන් තියෙන්නේ ඒකින්ද අපිට මේක නැවත මතක් කිරීම කෙටියෙන් අකුසලයක් එනකොට එන අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලයක් නේද පොඩි කුසලයක් තිබ්බත් ඒකම ඒකම ඒකම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්න ඕන ඒ අකුසලය දැන් තරහක් නම් ඇවිල්ලා තියෙන කාත් එක්ක හරි ඒ තැනත්තා එක්ක තියෙන තරහට වැඩිය ඒ තැනත්තා ගැන තියෙන ඒ තරහත් ඒ තැනත්තා ගැන අපිට ලොකු තරහක් තියෙනවා මට නමුත් පොඩි මෛත්‍රියක් තියෙනවා අන්න මට කවදා හරි කරපු උදව්වක් ඉඳ හරි මොකක් හරි එකක් ඉඳ මට පොඩි මෛත්‍රියක් තියෙනවා අන්න ඒ චූටි දේ අරගෙන මොකද කරන්න ඕන නැවත නැවත නැවත නැවත නැවත නැවත යාගේ හොඳක් මෙනෙහි කරනවා. බලන්න අපේ ගෙවල් වල අපි ඕන තරම් හොඳ තියෙනවා අපේ ළඟ ඉන්න මිනිස්සු ළඟ. නේද? ඕන තරම් හොඳ තියෙනවා අපේ ළඟ ඉන්න කට්ටිය ගැන. හැබැයි අපි බලන්නේ මොනවද හරිද? හොඳ කෝටියක් කරලා වැරදි එකක් කරපුවාම ඒකින්ද මරන්නම හදනවා. හරිද? හ්ම් ඒක හොඳටම ඇති. බලන්නෙම නැහැ. හරි අමාරු වැඩක් මම කියන්නේ. හරි අපේ හිත රිදෙනවා පොඩ්ඩක් නැත්නම් එක දවසක එක පුංචි වැරද්දක් වුණාම හරියට හිත රිදෙනවා සමහරට බොහෝ විට වැරද්ද වෙන්නේ ඉතාම සාධාරණ කාරණාවක් නේද නමුත් අපි ඒක ඒකට රබර් බෝලේ පොලේ ගහුවා වගේ කිපිලා නේද එහෙම නෙවෙයි හිතට ඉඩ දෙන්නේ නැහැ මට පුංචි හරි හොදක් දැනෙන්න දැනලා තියෙනවා නම් මේ තනත්තා හෝ තනත්තිය ගැන මම මොකද කරන්නේ ඒ ඒ දේ විතරක් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර ඒක වර්ධනය කරගන්න ඕනේ හරිද ඕනම දෙයක් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ කෙනෙක් ගැන හොඳ මෙනෙහි කරනකොට එයා ගැන හොඳ හැඟීම් ඇති වෙනවා නරක මෙනෙහි කරනකොට නරක හැඟීම් ඇති වෙනවා එහෙනම් නරක මෙනෙහි කරපුවාම එයා නරකයි කියන හැඟීම ආපුවාම මට රිදෙනවා එයා හොඳයි කියන හැඟීම ආපුවාම මට සන්තෝෂ වෙනවා එහෙනම් රිදෙන එක නවත්ත ගන්න මම මොකද කරන්නේ ඉස්සෙල්ලා මම එයාගේ හොඳ මෙනෙහි කරලා තියාගන්නවා හරිද අඩුම තරමෙන් මිනිස්සෙක් කියලා හරි ඉපදිලා තිනවා හරි අඩුම තරමෙන් අම්මෙක් නේ වැරදි කරන හුඟා කෙනෙක් කිසිම හොදක් හිතන්නේ නැත්නම් අපිට හිතන් තියෙන්නේ මොකද්ද මේ කාගේ හරි අම්මෙක් නේ. නේද? හිතන්න ඕන දේවල් ගොඩ තියෙනවා. හ්ම් එක දවසක් එක පිරිසකට එක නායකයෙක් මෙන්න මෙහෙම කිව්වා. මේ කට්ටිය එක මේ අය කෑම කෑමේදී යම් ආකාරයක කෑම බෙදා ගැනීමේදී යම් ආකාරයක අකටයුතුකම් කරනවා සමහර අයට. හරිද? ඒ කියන්නේ ආහාර පිළිබඳ එක ආයතනයක ආහාර පිළිබඳ ප්‍රශ්න වගේක් තියාගෙන ඔන්න දැන් හරියට සලකන්නේ නැති කට්ටියක් ඉන්නවා. අර නායකය ඇවිල්ලා මේ කට්ටියට බැන්න නෙවෙයි කරේ. ඔය විදිහට මෙයාට සලකන්න එපා. මේ හැම කෙනෙක්ම අම්මා කෙනෙක්ගේ පුතෙක්. ඔයාලට මෙයා වටින්න නැතුණාට ඒ අම්මට ඒ අම්මට වටිනා ඒ අම්මට ගෞරවනීය පුතෙක් මේ ඉන්නේ. මෙයාට ආදරය කරන අම්මෙක් ඉන්නවා. මොකවත් නැහැ දැන් පස්සේ අර ප්‍රශ්න මොකුත් නැහැ. අම්මව මතක් කරපු විදිහ. මේ සමාජෙත් තියෙනවනේ නේද? අම්මා මතක් කරන්න එපා කියලා පොඩ්ඩක් අත්තන් තරහ යනවා. ඔය ක්‍රමයට අම්මා මතක් කරොත් මොකද වෙන්නේ? නේද? ඒකත් ඒ කර්මනිසු ගිහිත් කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ අපිට හිතන්න ඕන විදිහවල් තියෙනවා. ජීවිතේ ජීවත් කරවද්දී නේද? අර අකුසලයන් නැగిලා එද්දී අපිට හිතන්න පුළුවන් විදිහවල් තියෙනවා. අපේ ළඟ ඉන්න හැම කෙනෙක්ම අම්මාවරුන්ගේ ආදරයට පත්වෙච්ච නේද? දුවලා පුතාලා. එහෙනම් එයාට ගෞරව කරන පිරිසක් මේ සමාජේ ඉන්නවා කියලා හිතලා මට හැම කෙනෙක් කිරීම ගෞරවයෙන් හිතන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද? නේද? ඒක ඒක මනුස්ස ගතියක්. කෙනෙක් අසරණ වෙද්දී අසරණ මිනිස්සෙයින්ට නිබඳව පීඩාවට පත් කරන්නේ අසරණ වෙනකොට පීඩාවට පත් කරන්නේ කවුද? පත් අය අසරණ වෙනකොට කූඹින් අරගෙන පණ පිටින් ආය යනවා. නේද? පත් අයට විස තියෙනවා, පත් අයට හයියෙන් යන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවකවත් එයා කාගාරි පාරක් හරි වැදිලා බිම වැටිලා කර කියා ගන්න දෙයක් නැත්නම් ඒ වෙලාවට වැඩේ දෙනවා ගන්නට නේද අසරණ වෙනකොට පීඩාවට පත් කරන්නේ කාව හරි කවුද එතකොට තිරිසමේස නේද අසරණ වෙනකොට පිහිට වෙන්නේ කවුද බෝධිසත්වවරු හරි එහෙනම් මගේ ජීවිතේ බෝධිසත්ව ජීවිතයක් කරගන්න ඕනේ අනිත් අය ජීවත් වෙන විදිහට වැඩිය වෙනසක් තියෙන්න ඕනේ ඒකින්ද මටත් එනවා අකුසල් හිතට ප්‍රශ්න ටික ආගෙන නේද මේවයි කියලා අනුන්ගේ දේවල් ගන්න හෝ මොන හරි අකුසල් වෙනවා ඒන හැම වෙලාවෙම මට පුළුවන් අර විදිහ මෙනෙහි කිරීමක් කරන්න මේක සමාජයට උගන්වන්න ඕවා මෙන්න මෙහෙම කරන්න පටන් ගන්න අනිත් අයගේ හොඳ දැකලාමදි ඒ හොඳ මෙනෙහි කරන්න ඒ කියන්නේ මේකේ තියෙන පළවෙනි ක්‍රමය තමයි අකුසලයක් එනකොට අකුසලයට ප්‍රතිවිරුද්ධ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් තියෙනවා ඒ කුසල හැඟීම අපි හොයාගන්න ඕනේ තරහණං මෛත්‍රිය රාගය නම් අසුබය, ඊර්ෂ්‍යාව නම් මුදිතාව මේ විදිහ හැම එකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් තියෙනවා නේද? සත්‍යයන් මරණ හැඟීම නම් සත්‍ය මරණයෙන් වෙන්වීම පාණාතිපාතා වේරමණී කියන අදින්නා දාන වේරමණී හිංසාකාරී හැඟීම් නම් අවිහිංසාව ඒවා හදන්න පුළුවන්. හරිද? එහෙනම් කුසලයක් අකුසලයක් නැගෙනකොට කුසලයක් හදාගෙන ඒකට ප්‍රතිවිරුද්ධ කුසලය ධර්මය තුලින් හොයාගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේගේ ධර්මය හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලය දේශනා කරලා තියෙනවා. එහෙනම් අපිට ඒක හොයන්න පුළුවන්. හොයලා අපේ වැඩපිළිවෙල හදන්න පුළුවන්. තමන්ගේ තියෙන ලොකුම අකුසලය හොයාගන්න කියලා මම කිව්වා මේ අවුරුද්දේ හැම කෙනෙක්ම ජනවාරි 1 වෙනිදා ඉඳන් අරමුණක් ඇති කරගන්න ඕනේ කියලා කිව්වා. මොකක්ද අරමුණ? තමන්ගේ තියෙන ලොකුම අකුසලය හොයාගෙන ඒකට ප්‍රතිවිරුද්ධ සටන පටන් ගන්න කියලා කිව්වා. ඒක අරමුණක් කරගන්න කියලා කිව්වා මම. මම හිතන්නේ මේ වෙනකොට කරනවා කියලා ඒ. නේද? මේ වෙනකොට කරනවා ඔක්කොමලා නේද? කරනවා කියලායි මම හිතාගෙන ඉන්නේ. හොඳයි. එහෙනම් එහෙම කරලත් සමහර අකුසල් යට කරගන්න බැරි වෙනකොට මේ ධර්මයේ තියෙන්නේ මොකක්ද? ආදීනව මෙනෙහි කරන්න කියලා. දෙවෙනි එක ආදීනව මෙනෙහි කරලා. ඉතින් අපිට උගන්වන්න ඕනේ මේක අපි ඉගෙන ගත්තා මේ සතියේ. අනිතට උගන්වන්න ඕනේ. දරුවෙකුට උගන්වන්න ඕනේ. පුතේ ඔයා ආදරෙන් ඒක ඒක අපි උගන්වන්න යන්නේ කොයි වෙලාවද කියන්නේ? ඔන්න අපේ ඊළඟ වැරද්ද. නේද? කෙනෙක් අකුසලයෙන් පීඩණයටපත් වෙලා. කෙනෙකුට තරහා ගිහිල්ලා. මොන හරි නරක වැඩක් කරලා එයා ලොකු ප්‍රෙෂර් එකකට වැටලා ඉන්න ලොකු පීඩනයකට පත් වෙලා ඉන්න වෙලාව තමයි අපි යට අවවාද දෙන්නේ. අපේ නෑ පෙර දැක්මක් නෑ නේද? අපේ ළමයා කීකරු වෙලා ඉන්නකම් අපි සද්ද නෑ. <laughs> මෙයා යහපත් චේතනාවෙන් හොඳින් ඉන්න වෙලාවේ තමයි මෙයාත් එක්ක මේවා කතා කළේ. හොඳ දැක්මක් තියන විදිහට එහෙමයි කරන්න ඕනේ. පුතේ දැන් හොඳට පාඩම් කරන වෙලාවක් හොඳින් ඉන්න වෙලාවක් අල්ලලා එයාත් එක්ක කතා කරන්න ඕන දෙවෙනි පියවර. දෙවෙනි පියවරට අපි ආව සූදානම් කරලා තියෙනවා. මොකද්ද? ඔයාට බැරි වෙලාවක්වත් මේ වගේ අකුසලයක් ආවොත්, ඔයාට බැරි වෙලාවක්වත් මත්පැන් බොන්න හිතුනොත්, ඔයාට බැරි වෙලාවක්වත් මොන හරි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න හිතුනොත්, ඔයාට බැරි වෙලාවක්වත් මේ අධ්‍යාපනය කරන කාලේ ගැහණු ළමයෙක් ගැන හිතෙන්න පටන් ගත්තොත්. මේ විදිහට එයාට වෙන්න තියෙන අකුසලයන් ගැන හිතලා දෙමව්පියෝ මෙන්න මේ විදිහටම මතක් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න ඕනේ. මේ විදිහට මෙනෙහි කරන්න ඕනේ. ඔයාලට ලැබෙන ආදීනව නේද? ආදීනව මොනවද? ඔයාලට ලැබෙන ආදීනව මත්පැන් ගත්තොත් ඔයාලට ලැබෙන ආදීනව මොනවද කියන්නේ නැවත නැවත නැවත නැවත හිතන්න ඕනේ. හරිද? ඔයාලට කොච්චර සමාජය දැන් මේ වෙලා නැහැ මොකොත්. නේද? වෙන්න කලින් ලෑස්ති වෙන්න පෙර සූදානමයි. බුදුරජාණන් වහන්සේ අපිට මේ කරලා තියෙන්නේ මොකද්ද? පෙර සූදානම හැම වෙලේම. ඇයි වෙනකම් බලන් ඉන්නේ? අපි ඔක්කොම උත්තර බඳින්න යන්නේ මොන වුණාමද? වැඩේ වුණාට පස්සේ කලින් සූදානම් කරන්නේ නැහැ. එහෙනම් මේ ඒකයි කියන්නේ මේ කලින් සූදානම් කරලා තියන්න ඕනේ ඔය පියවර ඔක්කොම. හ්ම්. එයාට මෛත්‍රිය වඩවන්න ඕනේ කලින්. එයාට කරුණාව ඇති කරවන්න ඕනේ කලින්. ඊළඟට ඒ වගේ හැම කුසලයකටම හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලය වර්ධනය කරවන්න ඕනේ පුංචි කාලේ ඉඳන්. සතෙක් මරපුවම කොහොමද අවවාද දෙන්නේ? ඉස්සෙල්ලාම සතා මරපු දවසේ කොහොමද කියලා දෙන්න ඕන. ආයෙ මරුවොත් බලාගෙනයි. එහෙමද? නේද? ඒක හොඳයි. ඒක කවදා වෙනකන්ද? අම්මයි තාත්තයි ළඟ ඉන්නකම් විතරයි. හරි. ළඟ ඉන්නකම් විතරයි. එහෙමද කියලා දෙන්න ඕනේ. නෑ. සතාට වෙන හානිය, ඒ සතාට රිදෙන හැටි, ඒ සතා විඳවන හැටි, ඒකෙන් ලැබෙන විපාක විශේෂයෙන්ම ඒ ඒ ජීවිතේ සර්පෙක් මරුවා නම්, පත්තයෙක් මරුවා නම් නේද? අන්න එතකොට එයාට එයා ඔයාට එහෙම වුණා නම් මොකද වෙන්නේ? ඔයාගේ බඩ පොඩි වුණා නම් මොකද වෙන්නේ? ආන් එහෙම හිංසාව වෙනුවට අවිහිංසාසිතුවිලි ඇති වෙන විදිහට අපි අනිත් අයගේ සිත සකස් කරන එක තමයි පළවෙනි පියවර දෙවෙනි පියවර තමයි ආදීනව ආදීනව කියන්නේ මොනවද සතා මරුවොත් ඔයාට හම්බෙන විපාක අපායන් වෙනවා ඒක මෙහෙම එකක් මෙහෙම එකක් සතු මරුවොත් ආයස අඩු වෙනවා ඔයාට ප්‍රියංගෙන් වෙන් වෙන්න වෙනවා මේ වගේ නෝ ඒකුත් තියෙන ආදීනවයන් මෙනෙහි කරන්න ඒක නිකන් ඒක දැනගන්න නෙවෙයි මෙනෙහි කරන්න ඕන දැනගෙන මෙනෙහි කරන්න ඕන දැනගෙන මෙනෙහි කරන්න ඕනේ තුන්වෙනි පියවර විදිහට ඔය විතක සම්පන්න සූත්‍රයේ තිබෙ මොකද්ද? අසති අමනසිකාරා. ඒ කියන්නේ අසිහියෙන් මෙනෙහි කිරීම කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අපිට මේවා බලන්න මේවා කොච්චර ප්‍රායෝගිකද කියලා මම ඊයේ පෙරේදත් මතක් කරා මේ අපි කතන්දර හදන්නේ තරහක් ඇති වෙනකොට එහෙම අපි කතන්දරයක් හදනවා අද හැන්දෑවන් අහලාට බනින්දයි ඉන්නේ දෙන්නම් එහෙම කරන්නම් මෙතෙන්දි බනින්නම් මේවා තමයි කියන්නේ කිය කිය අන්න එහෙම අසිහියෙන් මානසිකාර කරන්න එපා කියනවා හරිද ඒක කරන්න එපා කියන ඒ කියන්නේ වෙන මොකක් හරි එකක් මතක් කරගෙන ඉක්මනට අයින් කරගන්න කියනවා එහෙනම් අපිට මේ ක්‍රමයේ හරීම සාර්ථක මේ ක්‍රමයේ තියෙන එක තැනකදී මතකද නේද සමාජයේ කතාවක් තියෙනවා තරහ ගියොත් 10 ඉඳන් එකට ගයින්ද කියලා ඇඟිලි ටික අන්න ඒ මොකද්ද ඒ තරහ ගැන මෙනෙහි කරනකොට එකපාරට මෙයා පුරුදු කරලා. එතකොට අර ආවේගය ඉක්මනට අඩු වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය තුන්වෙනි ක්‍රමය පාවිච්චි කරන්න කියනවා. ඒ ඒ අකුසලයට හේතු වෙන දේ මෙනෙහි කරන එක නවත්තලා වෙන මොන හරි මෙනෙහි කරන්න. හරිද? වෙන මොන හරි මෙනෙහි කරන්න කියලා. ඉතින් අපි ඒකට පොළඹවන්න ඕනේ මේ අයව. තීන මිද්දෙන් එහෙම වැඩිපුර හානි වෙනකොට විභාග කරන ළමයින්ට වෙන දෙයකින් ඒක සකස් කරලා දෙන්න කටයුතු කරන්න ඕනේ. හරි. තරහ ළමයින්ට එනවා කියලා තේරෙනවා නම් තරහත් එක්ක පාඩම් කරන්න බෑ. එහෙනම් පාසල් වලලා ආපු වෙලාව විඳන් සමහර අය මොකද වැඩේ? ඔක්කොටම අමතකයි ජීවත් වෙච්ච විදිහ පොඩි කාලේ. හරි. අර කොල්ලව මරන්නමයි හදන්නේ. කෑ ගහනවා. ඒ ඒ කෑ ගහන සද්ද ඇහෙනකොට අම්මගේ උනත් නේද කම් පැලෙනවා වගේ හරියට. ඒක ඒක හරි අමාරු වැඩක්. ඒක සෞම්‍ය වෙන්න ඕනේ, ඒක ආදරෙන් කෙරෙන්න ඕනේ, ඒක ලෙන්ගතු වෙන්න ඕනේ නේද? සමහර තැන්වල යටි ගිරියෙන් කෑ ගහලා අර තියෙන තමන්ගේ තියෙන පීඩනය ඔක්කොම නේද අර වැඩ කරන්නේ නැති වෙනකොට අරයත් මෙච්චර වියදම් කරලා මම මෙච්චර මහන්සියලා ඉතින් සාධාරණයි ඒක නේද මෙච්චර වියදම් කරලා මෙච්චර මහන්සියලා ඔක්කොම කරනවා කියලා මේ ළමයා පාඩම් කරන්නේ <laughs> එතකොට ඉතින් අධික තරහක් ගිහිල්ලා නේද ඉතින් අපරාධේ ඒ ඒ තරහ ගිහිල්ලා කෑ ගැහුවා කියලා මේක හරියන්නේ නෑ ඒකේ සීමාවක් තියෙනවා ඒකින්ද මේ මේවා තේරුම් අරගෙන Taman නිවැරදි මෙනෙහි කිරීම කරලා පාලනය කරගෙන කළ යුතු ආකාරයට වැඩ කරලා පරිස්සමෙන් එය මෙල්ල කරගන්න ඕනේ. යට එයා හොඳින් ඉන්න වෙලාවක යාට ප්‍රශ්නේ තියෙන වෙලාව නෙවෙයි හොඳින් ඉන්න වෙලාවල් වල කියලා දීලා එහෙමයි කරෙන්න ඕනේ කියලා ඒක ලස්සනට සකසුරුවම වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි හතරවෙනි ක්‍රමය ගැන සඳහන් කරලා තියෙන්නේ හේතුව මෙනෙහි කරන්න කියලා. අපි ඊයේ පෙරේද මේ ඔක්කොම සාකච්ඡා කරා හේතුව මොකද්ද මේකට හේතුව කියලා මුල හොයන්න කියලා. මුල හොයන්න මේ මේ ප්‍රශ්නෙට මේ මේ මේවා මේ මේ සිතුවිලි වලට මට එන විපලිසරි භාවයට හේතුව මොකද්ද කියලා හේතුව හොයන්න කියලා පස්වෙනි කාරණාව මොකද්ද? ධර්මටි කාගෙන උඩුතල්ල යටිතල්ල තද කරගෙන වීරියෙන් මේක මේ අකුසලයට එඳ දෙන්නේ නැතුව නවත්ව ගන්න කියලා. ඉතින් මේ කාරණා පහ මම කෙටියෙන් කිව්වේ. මේවා ගැන අපි දැන් දවස් හතරක් කතා කරපු හින්දා දැන් මතක් වෙන්න ඇති මේක ඇවිල්ලා මේ පහ කියන්නේ හරියට ලෙඩක් හොඳ කරගන්න වෛද්‍යවරයෙක් මම ඊයේ පෙරේදා දේශනාවේ සාකච්ඡාවේ අන්තිමට මේක මතක් කරා. ලෙඩක් හැදුනහම වෛද්‍යවරයෙක් ඉස්සෙල්ලා මොකද කරන්නේ? දරුණුම බෙහෙත දීලා බලනවද? නෑ. සාමාන්‍ය බෙහෙතක් දීලා බලනවා. නේද? අඩු නැත්තම් නේද? ඒකට අඩු වෙන්නේ නැහැ. එහෙනම් තව එහෙටක් දීලා බලනවා. ඒකට අඩු වෙන්නේ නැත්තම් තව එකක් දීලා බලනවා. මේ විදිහට ඒ කියන්නේ දැන් දෙන්නේ මොකද? ආ එහෙනම් මේකට අඩු වෙන්න ඕනේ. අඩු වෙන්නේ නැත්තම් තමයි මේක දෙන්න ඕනේ. ඊට වැඩිය ටිකක් බලවත් එකක්. ඊට වැඩිය බලවත් එකක්. නේද? අන්න ඒ වගේ බුදුරජාන් වහන්සේ අපිට වෛද්‍යවරයා කරේ හිත ලෙඩ වුණාමයි බුදුරජාන් වහන්සේ අපිට මේ ටික කරත් වෛද්‍යවරයා කරේ කය ලෙඩ වුණාමයි බුදුරජාන් වහන්සේ මේ ක්‍රමවේද අපිට පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. සිත ලෙඩ වුණාම සිත ලෙඩ වුණාම ඉස්සෙල්ලාම බලනවා සිත ලෙඩ වෙනවා කියන්නේ මොකද්ද? සිත අපිරිසුදු වෙනවා, ලෙඩ වෙනවා, කරදර කරනවා කියන්නේ අකුසල් නැගුණාම. හරිද? සිත ලෙඩ වුණාම ඉස්සෙල්ලාම අපි කරන්නේ එහෙනම් ඒ අකුසලය වෙනුවට කුසලයම වර්ධනය කරන්න පුළුවන්ද කියලා බලනවා. ඒක හරියන්නේ නැහැ. ඒක කරන්න උපරිම උත්සාහ කරා. හරියන්නේ නැහැ. ඊළඟට ආදීනව මෙනෙහි කරනවා. හරි. මොකද්ද අර කරේ මලමිනියක් කියලා ගත්තා වාගේ කියලා මෙනෙහි කරන්න කියලා තියෙනවා. මලමිනියක් කරේ අපේ අපි පිරිසිදුවට ඉන්න වෙලාවක අපේ කරේ කවුරු හරි මලමිනියක් හරි බලුකුණක් හරි ගැරන්ටි කුණක් හරි එල්ලුව. එල්ලලා පාරේ යන්න කිව්වා. ආපු Tamanටම බයයි. Tamanටම ලැජ්ජයි. නේද? Tamanටම බයයි. Tamanටම පිළිකුලයි. එහෙනම් අර ආදීනව මෙනෙහි කරද්දි කොහොමද මේ වැරද්ද මගෙන් සිද්ධ වුණොත්? මටම බයයි ඒක. මටම බයක්. මටම පිළිකුලක්. ආන් ඒවා කලින් මෙනෙහි කරනවා. හ්ම්. ඒ විදිහට හොඳින් මේ දේවල් මෙනෙහි කරපුවාම කලින් මෙනෙහි කරනවා නම් පින්නත් මේ අකටයුතුකම් ඒවා සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ මේක ඇවිල්ලා එක සිත් පාලනය කරන ක්‍රමයක්. මේක දේශනා කරලා තියෙන්නේ මේ භාවනා කරන්න ආසනයත් එක්ක ඉඳගන්න ගිය වෙලාවේ ඉඳන් තියෙන ඒ ඒ අධිචිත්තයක් ඇති කරගන්න ඕන භික්ෂුන් වහන්සේට හෝ වෙනත් කෙනෙකුට ප්‍රායෝගික ක්‍රමවේදයක් විදිහට. ඉතින් මේක අපිට ඕන තරම් අධ්‍යාපනයට ලෞකික ජීවිතය සාර්ථක කරගන්න අපේ එන අකුසල යට කරගන්න ඕන තරම් යොදා ගන්න පුළුවන්කම තියෙනවා. මේ කාරණා පහ හොඳින් දැනගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ජීවිතයේ අනිත් අයට පළවෙනියෙන්ම gedere ඉන්න අනිත් අයගෙන් වචනේ අහගන්න ඕනේ. හ්ම් උත්සාහ ගන්න ඒකට. gedere කෙනෙක් හරි කාර්යාලය කෙනෙක් හරි කොහේ හරි කෙනෙක් දැන් කියන්න පටන් ගන්න ඕන මට. හරි වෙනස් නැහැ. වෙනදා වගේ තරහ යන්නේ නැහැ. හිනහා වෙලාම ඉන්නවනේ. මොනවද හිතයක්වත් ඇදුනද? හරිද? ඒ වගේ මොකද මෙයාට තිබු පීඩිත ගතිය අඩු වෙලා සන්තෝෂයෙන් ඉන්න ගතියක් තියෙනවා. හොඳ තීරණ ගන්න ගතියක් තියෙනවා. ඉතින් අපිට දවස ගානේ ලොකු පෞරුෂයක් ඇති වෙනවා එකත් එක්ක. මේ අර ටිකන් කෙඩෑරි වෙලා වැටිච්ච ගතිය නැහැ. අන්න එහෙම ඔය කාරණා පහ තමන්ගේ තුල ක්‍රියාත්මක වෙනකොට ඔන්න අනිත් අයට තේරෙන්න පටන් ගන්නවා මෙයා මෙහෙමයි දැන් වෙනසක් කියලා. හැබැයි ඉතින් මෙයා ඒ ආ ගැන අනිත් අය හොයලා බලන්න පටන් ගන්නකොට තේරෙනවා මෙයා දැන් එහෙනම් මේ කාලේ වෙනකොට ආ මෙයා ධර්මයෙන් පෝෂණය වෙන කෙනෙක්. ඒක නෙමෙයි වැඩේ කියලා. හරිද? එහෙනම් මෙයා ධර්මය තුල ඉන්න කෙනෙක් මෙයාට මේ බුද්ධ ආගම හම්බෙලා මෙයාට මේ ධර්මය හම්බෙලා ඒකයි මෙයා වෙනස් වෙලා තියෙන්නේ කියලා. අන්න කතිකාවත හැදෙනවා. එතකොට ගෙදර ඉන්න දෙන්න දෙන්න කතා වෙනවා. අම්මා මෙහෙමයි, අම්මා මෙහෙමයි, තාත්තා මෙහෙමයි, තාත්තා එහෙම වෙනස් වෙලා තියෙන තාත්තා දැන් පුදුම දෙයක් අපිට කවදාකවත් පොඩි කරදරයක්වත් කරන්නේ නැහැ අම්මා පොඩි කරදරයක්වත් කරන්නේ නැහැ මේක හරි පුදුම දෙයක් වෙලා තියෙන්නේ කියලා කතා වෙනවා එතකොට මොකද වෙන්නේ ඊළඟ ගමේ තොටේ අපි යන යන හැමතැනම ওই කතිකාවතට අපි නැඹුරු වෙනවා මොකද අපි ප්‍රසිද්ධිය යනවනේ වෙනදා නිවාඩු දවසට මාව හොයාගෙන ආපුවා අපේ ගෙදර එනවා ආපහු බලනකොට කෝ අද භාවනාවකට ගියා ආ එහෙමද මේ ඉරිදා දවසේ ඔව් වෙන දවස්වල නෑනේ ඒතර මෙයා දවස් 5ක් වැඩ කරලා සෙන්සුරාදා විතරයි නිවාඩුවක් තිබ්බේ. සෙන්සුරාදාත් වරුවක් වැඩ කරලා ඉරිදාත් වරුවෙන් එහෙම ගියා ඈ. උන් දැන් ගිය කෙනාට පුදුම හිතෙනවා. අහපු කෙනාට පුදුම හිතෙනවා. නේද? හැබැයි මේ භාවනාවට යන කෙනා ගෙදර ඇවිල්ලා තිබ්බටත් වැඩිය හපන් වුණා. අනිත් කට්ටියට මහා හානියක්. එහෙම නෙවෙයි. එහෙම වෙන අයත් ඉන්නවා. නේද? ඒක හරියට කරගන්නේ නැතුව. එහෙම නැතුව එමෙයා සාන්ත වෙනවා නම් අන්න අනිත් පැත්තට වෙනවා මේ පැත්තට එන්නේ. එහෙනම් මිනිසුන් අතර පළවෙනි කතිකාවට හැදෙන්න අපි ආදර්ශ සම්පන්න වෙන්න ඕනේ. මේ වගේ කාරණා වගේක් ධර්මයේ තියෙනවා කියලා හැමතැනම පැතිරෙන්න ඕනේ. හිත පාලනය කරන ක්‍රමවේදයක් තියෙනවා කියලා කවුරු කවුරුත් අතර කතාවක් යන්න ඕනේ. හ්ම්. එතකොට මූලික නීතියක් එන්නත් ඉඩ තියෙනවා එතකොට රටේ. හ්ම්. නායකයෙක් වෙන්න නම් අධ්‍යාත්මික සුදුසුකමක් තියෙන්න ඕනේ. හරිද? දැනට තියෙන කතිකාව මොකද්ද? අධ්‍යාත්මිකද දැනට කතිකාවතක් වැටලා තියෙනවා රටේ. යම් තැනක නායකත්වයකට එන්න නම් අධ්‍යාපන සුදුසුකමක් තියෙන්න ඕනේ කියලා. ඒකත් නැති කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ වැඩිපුර අයට නේද? නමුත් ඒකවත් තියෙන වැඩම ගානේ. නමුත් මම අහනවා ආචාර්ය මහාචාර්ය තත්ත්වයටත් පත් කරපත් වෙච්ච අය අධ්‍යාපන සුදුසුකම් තියන අය හොඳටම හැසිරීලාද? නායකයෝ වෙලා හොඳට හැසිරීලාද? එහෙනම් මේ නැති දෙයක් කතා කරන්නේ නේද? වැරදි හැසිරීම අධ්‍යාපනය ලැබුවා කියලා වැරදි හැසිරීම නවතින්නේ නෑ. හැබැයි අධ්‍යාපනය හදාරන්න යන ගන්න ශක්තියද ගන්න වීරය ඒ තැනත්තාට යම්කිසි පාලනයක් ඇති වෙන්න පුළුවන්. නමුත් සමහර අයට ඒක ඉවර වෙච්ච ගමන් ඒක ඉවරයි. හරිද? එතකොට ඉතාලම දූෂිත වෙච්ච ඉහළ අධ්‍යාපනයක් ලැබුව අය ඉන්නවා. හැබැයි ඉතාලම දූෂිත වෙච්ච ඉහළ අධ්‍යාත්මික දියුණුවක් ඇති කරගත්ත අය ඉන්නවද? එහෙම ඉන්නවද? නැහැ. එහෙනම් නායකයින්ට ලබා දිය යුත්තේ අධ්‍යාපනයද? අධ්‍යාපන දියුණුවද? අධ්‍යාත්මික දියුණුවද? අධ්‍යාත්මික දියුණුව එහෙනම් ඔන්න කතිකාවතක් එයි නේද? අපිට පුළුවන් වෙයි අධ්‍යාත්මික දියුණුවක් තියෙන හොරකමට බය නේද? ඡණ්ඩ ගෝර රෞද්‍ර ආත්මාර්ථකාමී තමන් ගැන විතරක් හිතන තමන්ගේ වැඩ ගැන විතරක් හිතන බලයෙන් ලෝභයටපත් වෙලා තියෙන ගිජු කෑදර නේද පිස්සු හැදුනා වාගේ කටයුතු කරන પરම්පරා ගානකට හම්බ කරගන්න හදන යටිමඩි වැඩ කරන යටින් ගින්දර අරන් යන නේද හපා ගන්න පොඩ්ඩැත්තන් මරා ගන්න ලේ පෙරා ගන්න නේද බලා ගන්න බැරි තරම් බලු පොරයක් වගේ පොර අල්ලන නේද? අන්න ඒ වගේ පිරිස් වහාම ප්‍රතික්ෂේප විය යුතුයි කියලා කතිකාවතක් ඇති එහෙනම් එතෙන්ට යන්න ඉස්සෙල්ලා අධ්‍යාත්මික දියුණුවක් වහාම ඇති කර යුතුයි අධ්‍යාපන පුහුණුවක් ලබා දිය යුතුයි කියලා යම් කිසි වැඩපිළිවෙලකට එන්න වෙයිද නැද්ද? එයි සමාජය එහෙම කතිකාවතකට එයි. කෝ එහෙම කතාවක්වත් නැහැ අපි අතර ඇයි අපි හැමෝටම මේක වටිනාකම දැනෙන්නේ නැහැ. අපි හැමෝටම ඒ කතිකාවත නැහැ සමාජයේ. ඒක ඇති කළ යුත්තේ කවුද? බෞද්ධයා. හරි බෞද්ධයා ඒක ඇති කරන්න ඕනේ. බෞද්ධයෝ පෙළ ගැහෙන්න ඕනේ. පෙළ ගැහිලා ඒක ඇති කරන්න ඕනේ. හ්ම්. ඒක ඇති කරන්න කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. තමනුත් හැදිලා අනුනුත් හදන වැඩපිළිවෙලට යන්න ඕනේ. ඉතින් විකටම මේ කාරණාවෙහි යෙදෙන්න ඕනේ අපේ පින්වත්නි අපි නිබන්ධව නිරතුරුව නේද? මේ රටේ තියෙන වටිනම සම්පත තමයි අපිට ලැබිලා තියෙන උතුම්ම සම්පත තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය ඒක අපිට මේ ගෝත්‍රවාදයෙන් රකින්න නෙවෙයි යොණ කරලා තියෙන්නේ ඒක තුල තියෙන අධ්‍යාත්මික සුවය සහ ඒ පාලනය සිත් පාලනය කරන ක්‍රමවේද ආදිය මේ රටේ එක තැනකට එකතු වුණොත් අපේ පින්නත් නේ මේ රට දියුණු කරන්න පොඩි වෙලාවක්වත් යන්නේ නැහැ. මහා දියුණුවක ආරම්භය සිද්ධ වෙනවා. ඒ සැනින් එසැනින් ආරම්භ වෙනවා. ඇයි වංචාව දූෂණය කරන නේද හිතන්නකෝ අමාරුවෙන් අපේ තාත්තා ගිහිල්ලා හිතන්න පොඩ්ඩක් අපි මොකක් හරි ලොකු මුදල් ප්‍රශ්නයකට හිර වුණා ගෙදර අපේ තාත්තා ගිහිල්ලා අමාරුවෙන් මුදලක් ණයට ඉල්ලන් ආවා දැන් ඉතින් මේක ගෙවන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා හරි උදේ බලනකොට කවුරු හරි එක හොරකම් කරන් ගියේ කොයි තරම්නම් දුකක් ඇති වෙද හිතට නේද රටේ වෙන්නේ මොකද්ද කියන්න බලන්න රටේ වෙන්නේ මොකද්ද වැඩි දෙනෙක් නේද ණය ණය ණය කියලා එක එක විදිහට මේ වෙනත් රටවල් වල ණය ගන්නවා අරගෙන ගත්ත ණය කෑලි කෑලි වලට කඩලා හොරකම් කරගන්නවා හරි අඩුම ගානේ හම්බ කරපු දෙයකින් හොරකම් කරනවා නම් ඒ තරම් ප්‍රශ්නයක් නෑ ණයකින් හොරකම් කරනවා කියන්නේ එහෙනම් අපි හිතමු කොච්චර පහත් තත්යකට අපේ මිනිස්සු ඇටලාද කියලා බලන්න. හ්ම්. ඉතින් එහෙමනම් එතෙන් ඒ ඔකොටම වැටෙන්නේ අපේ අධ්‍යාත්මික දියුණුවක් අපේ තුල නැති හින්දා. හ්ම්. අධ්‍යාත්මික දියුණුවක් නැති හින්දා තමයි නායකයෝ එකතු වෙන තැන මල පොර තියෙන්නේ. ලැජ්ජාවයි බෑ. බල්ල පොර කනවා වගේ පොර කනවා. හරෙන් පයින්නවා, ගහ ගන්නවා, බුරා ගන්නවා, පරිසවතන කියනවා. හ්ම් ඒ මොකද කිසිම සංයමයක් නෑ පුහුණු කරලා නෑ එහෙනම් එතනින් තමයි එතකොට ආදර්ශය සපයන්නේ අනිත් අයට එතකොට රටක් දිනු වෙන්නේ නෑ ඒකින්ද මේ මේ කතිකාවත ඊටාම වේගෙන් යන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ අපි හැමදාම මතක් කරන්නේ කළ යුතු දේ කළ යුතු වෙලාවට කළ යුතු ආකාරයට කරන්න ඕනේ කළ යුතු වෙලාවටම කරන්න ඕනේ කළ යුතු දේ කළ යුතු ආකාරයට කළ යුතු වෙලාවටම සිද්ධ කරේ නැත්නම් පසුව ගොඩාක් හානි සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතය හදාගන්න එකත් රට පිළිබඳව තමන් බොහෝම කැපකිරීමෙන් කටයුතු කරන එකටත් ඒකත් සිද්ධ කරගන්න ඕනේ පුද පූජාවන් වලට විතරක් අපේ කාලය මිඩංගු කරන්නේ නැතුව ධර්මය තුලින් තමන් පෝෂණය වෙන්න වහාම පෝෂණය වෙන්න අඩුම ගානේ රට ගැන හිතලා හරි පෝෂණය වෙන්න මම මහා පෞරුෂයකින් යුත් කෙනෙක් වෙනවා කියලා පෝෂණය වෙන්න ඉතින් අද තියෙන අනිත් තව කාරණාකුත් මේත් එක්කම නැති කරගන්න ඕන එකක් තියෙනවා ධර්මය තුලට එන අය හරියම නිකන් කම්මැලි පෙනුමක් තියෙන නිකන් හේ බාල වගේ ඉන්න මට බැරියෝ වගේ ඉන්නවා වගේ තත්ත්වකින් ඉන්න පටන් ගන්නවා කාලයකට. හරිද? මම අහපු ළමයෙකුට මෙන්න මෙහෙම උත්තරයක් දුන්නා. මගෙන් එක ළමයෙක් අහනවා වැඩක් නැහනේ හම්දුරනේ ඉගෙනගෙන. ඒකත් අහිත්‍යයිනේ. හා එහෙමද? දැන් මේ ළමයෙක් අහනවා කො පැවිදි වෙමුද? දැම්ම බෑ. හරිද? එතකොට එතකොට මේ බලන්න මේ කරන දේ අපේ අපි දන්නේ මේ දේ වෙනවා කියලා අපි තුල අපි හැම හුඟක් අයට මේක වෙනවා අනිත්‍යයි කියලා දුකයි කියලා මොකද කරන්නේ අර කාර්යක්ෂමව වැඩ කරන එක අඩු කරනවා එහෙනම් මම ලෞකික දියුණුව සඳහා වැඩ කරපු එක අනිත්‍ය දුක්ඛ අනාත්මය හරි මොකක් හරි එකක් හින්දා අයින් කරා නම් ඒ අයින් කරන කාලේ කොහෙටද දාන්න ඕන ධර්ම අවබෝධයට දාන්න ඕන එහෙනම් නේද මෙයා මොකද කරන්නේ අනිත්‍යයි දුකයි කියලා මොකද කරන්නේ? අර වැඩේ නවත්තලා නිකන් ඉන්නවා. තේරෙනවද? සමාජයේ බොහෝ දෙනෙක් මේ ධර්මයේ පැත්තෙන් හිතලා අප්පුව වැඩක් නැහැ, දියුණු වෙලා වැඩක් නැහැ, නෑ මැරෙනවනේ කවදා හරි කියලා මොකද කරන්නේ? දියුණු වෙන එක නවත්තලා නිකන් ඉන්නවා. එහෙනම් එතනින් ඒ කාලය ඉතුරු කරා නම් අනිවාර්යයෙන් ඒක මේ පැත්තට දානවා. එහෙනම් මේ කරලා තියෙන්නේ හොරම හොර වැඩක්. බොරු වැඩක් කියලා ධර්මදර්ශනේ නෙවෙයි නේද? එයා නිකන් ඉන්නවා නම් අඩුම ගානේ අධ්‍යාපනය කරලා හරි මහන්සිලා කීයක් හරි හොයලා අසරණ මනසකට පිහිට වෙන්න ඕන නිවන් දකින්න කටයුතු කරන්නේ නැත්තම්. නේද? නිවන් දකින්න කටයුතු කරා කියලා වුණත් යම් කෙනෙකුට කාර්යක්ෂමව වැඩ කරන්න බැරි නෑ. හරි හිත වාලනය කරගත්ත කෙනා තීන විද්‍ය අයින් කරගන්න කෙනෙක්. එයා කම්මැලිකමින් තැන් තැන් වල වැටි වැටි ඉන්න කෙනෙක් නෙවෙයි. එයා ප්‍රබෝධමත් කෙනෙක්. එයාගේ කය, එයාගේ සිත, එයාගේ මුහුණ පවා ප්‍රබෝධමත් නේද? ඒකින්ද අන්න ඒකත් හදන්න ඕන අපි. මම ඒක ගැන වෙනම දේශනාවක් කරන්න වෙලාවක නේද? අපි බෞද්ධ විදිහට පිබිදීලා ඉන්න පිරිසක් වෙන්න ඕනේ. නැතුව නිකන් පරල වෙලා මට බැරියෝ වගේ මෙහෙම ඉන්න පිරිසක් නෙවෙයි. පිබිදීලා ඉන්නවා කියන්නේ ඒකත් එක හිත් ප්‍රබෝෂරයි. නේද? බෞද්ධය කියලා කියන්නේ පරල වෙලා ඉන්න කට්ටියක් නෙවෙයි. එහෙම කොහෙවත් නැහැ. මට බෑ වගේ ඉන්න කියලා නැහැ. එහෙම එකක් නැහැ. අනේ මන් දන්නේ මෙලෝ වැඩක් නැහැ අප්පා කිය කී ඒ කලකිරීම බෞද්ධ කලකිරීම නෙවෙයි සසර ගැන තියෙන අවබෝධයයි බෞද්ධය ළඟ තියෙන බොහොම කාර්යක්ෂම තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන අනිත් අයගේ ජීවිතය සාර්ථක කරන්න වැඩ කරන බොහොම අපූර්ව පුද්ගලයෙක් වෙන්න ඕනේ. හරිද? බොහොම කාර්යක්ෂම ආදර්ශමත් වේගෙන් වැඩ කරගන්න පුළුවන් නේද? හොඳ කර්මන්නේ පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ පුද්ගලයා ඉතින් ඒකින්ද ඒ ඔය දැන් දැනට තියෙන ඔය වැරදි ටික ඔක්කොම අපි හදාගෙන එකවන්න නැගිටින්න ඕනේ මේ ධර්මයේ තුල තියෙන වටිනාම දේවල් සමාජගත කරගන්න ඕනේ ඒ සඳහා කැප වෙලා ඉක්මනට හැදෙන්න පටන් ගන්න ඕනේ හරිද බෞද්ධ අය මේ අවුරුද්ද ඇතුළත හැදෙන්න කියලා මම කියලා තියෙනවා හැදෙන්න නැති වෙන්න හැදෙන්න ඕනේ දැන් ඉක්මනට හරිද ආය අඬන්න බෑ අපි අඬන්නේ නැහැ අපි අඬන්නේ නැහැ කියලා හැදෙන්න නැති විදිහට හිත හදන්න ඕන පුළුවන් තරම් ඉක්මනට හදලා නේද? නිකාම් මේ වැටි වැටි ඉන්නේ නැතුව හැම කෙනෙකුටම තවත් කෙනෙක් හදන්න පුළුවන් තත්ත්වෙට තමන්ගේ කටයුතු සම්පාදනය කරන ජීවිතේ ලොකු වටිනාකමක් දෙන්න. හරිද? අපි වටිනාකමක් දෙමු. ජීවිතේ ලොකු වටිනාකමක් දෙමු. බෞද්ධ පිබිදීම ඇති වෙන්න ඕනේ. බෞද්ධ පිබිදීමත් එක්ක ඒ කියන්නේ කතිකාවතක් ඇති වෙන්න ඕනේ. මේ ධර්මය තුළ තමයි රටට විසඳුමක් තියෙන්නේ, මිනිස්සුන්ට විසඳුමක් තියෙන්නේ, පවුලකට විසඳුමක් තියෙන්නේ. මේ බෞද්ධ විශාල පිරිසක් ඇති කරවලා ඔන්න අපේ බෞද්ධ විශාල පිරිසක් ඉන්නවා කියලා කියන්නද මගේ මේ වැඩේ? නෑ. නේද? එහෙම එහෙම වැඩක් තියනවද? එහෙම නෑ. අපි මේ කරන්න හදන වැඩේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් වැඩි දෙනෙකුට සැනසීමක් ලබා ගන්න පුළුවන් ආකාරය සකස් කරගන්න අහිංසක දුක් විඳින අපේ බොහෝ මව්වරු පියවරු නේද? මේ බොහෝ දුක් විඳින්නේ මේ ඉහළ පරිපාලනවල ඉන්න නේද? අලජ්ජී අදම ඉතාමත්ම අනිත්‍ය ගැන හිතන්නේ නැතුව ආත්මා ආත්මාර්ථකාමීව කටයුතු කරන නේද? මුග්ධ පිරිසින්දා අපි බොහෝම විශාල අසරණතාවයකට අපේ අසරණ අම්මලා තාත්තලා නේද? පත් වෙලා ඉන්නවා. ගෙදරට වෙලා වෘද්ධට කෑම ටිකක් හදලා නේද? කැවුම් ටිකක් උයන. හ්ම්. නේද? තෙල් සුවඳ ළඟ තියෙන. හ්ම්. හැම තැනකම හැමෝටම ආශිර්වාද කරන නේද? අපේකම ආරක්ෂා කරගෙන දරුවෝ හදාගෙන නේද? යහපත කියලා දීලා පොයට සිල් සමාදන් වෙලා හැමෝගෙම දුක දුක සැප බෙදාගෙන අපූර්වට ජීවත් වෙන තමන්ගේ දරුවෝ අනුන්ගේ දරුවෝ එකා වගේ සලකන ගුරුවරු නේද? දෙමව්පියෝ නොයේකුත් ශේත්‍රවල අය ඒ දුක් දරාගෙන කටයුතු කරන අපේ මේ ජනතාවට විශාල අයහපතක් සිද්ධ කරන කීප දෙනෙක් ඉන්නවා. ඒක එහෙනම් බෞද්ධ විදිහට ඒ අසරණ අම්මලා තාත්තලාගේ සාධාරණයක් ඉස්ත වෙන විදිහට කටයුතු කරන්න නම් අපි අපේ තියෙන කුහකකම් ඊර්ෂ්‍යාකම් ආදී සියල්ල අතහැරලා දාලා අපි එකවන්න පෙර ගහිලා මේ කටයුත්ත ආරම්භ කරන්න ඕනේ. බෞද්ධ කතිකාවතක් ඇති වෙන්න ඕනේ. යහපත් අය ඒක රාශී විය යුතුයි කියලා එහෙම බෞද්ධ ධර්මය තුළ තියෙන දේවල් අපි භාවිතයට පැහැදිලිව අවංකවම ගන්න ඕනේ. එහෙම කරලා මේ ජීවිත සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.